ශ්‍රද්ධා සම්පන්න කෙනෙක්නි අප දැන් දවස් හතරක්ම දවස් දෙකක්ම භාවනා කළා හතරකම ධම් භාවනාව අප මේ දවස් දෙක ඇතුළතදී ප්‍රගුණ කළේ මේ දවස් දෙකේදී අපි බුදුගුණ භාවනාවත් ඒකුල් භාවනාවත් එසේම මරණ සති භාවනාවත් විදර්ශනාවට නගන්නේ කොහොමද කියන එක ගැන තරමක විස්තරයක් කළා අද මෛත්‍රී භාවනාව විදර්ශනාවට නඟන ආකාරය අද ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට පස්ව භාවනාවට පළමුවෙන්ම පැමිණ ඇවෙන්නේ ඊටාසයෙන් කරුණු කීපයක ප්‍රකාශ කරන්නට අදහස් කරනවා. මෛත්‍රී භාවනාව විදර්ශනාවට හරවන ආකාරය මේක ප්‍රථමයෙන් මම මේ ප්‍රකාශ කරන්නේ. එනිසා කවුරුත් ඒක සාවධානව අහන්න ඒ අනුව කටයුතු කරන්න. මෙහෙම ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා කියනවා නිස්සා විහාරයෝ වික්ඛෝ පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සංතං සංඛාරූප සමසුඛං නිස්සා විහාරයෝ වික්ඛෝ පසන්නේ පසන්නෝ බුද්ධ ශාසනේ මේ බුද්ධ ශාසනේ ප්‍රසාදේපත්තු නිස්සා විහාරේ මෛත්‍රී විහරණේ වාසය කරන යෝගාවචරයා අධිගච්ඡේ පදං සංතං සංඛාරෝප සමන්සුඛං සංඛාරෝප සමන්සුඛං සියලුම සංස්කාරයන් සමනය කරන්නා වූ පරම ශාන්ත සුඛය නිර්වාණ සුඛය අධිගච්ඡේ පදං සංසං මේ ශාන්ත පදය සාක්ෂාත් කරනවා කියන එකයි අදහස. ඒකෙන් අදහස් ගන්නේ මෛත්‍රී භාවනාව තුළින් කෙනෙකුට සමත වශයෙන් පමණක් නෙවෙයි විදර්ශනා වශයෙන් බලාපොරොත්තු වන ඊළඟ පරමාර්ථය වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට පුළුවන් කියන එක. මේ පිළිබඳව නොයෙක් තැන්වල නොයෙක් සූත්‍රවල විස්තර දැක්වෙනවා. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව විදර්ශනාවට හරවන ආකාර රාශියක් තිබෙන්නට පුළුවන්. අප මේ දැන් ප්‍රකාශ කරන්නට යන ක්‍රමය මේකින්වත් අයට මා හිතන්නේ ලංකාවේ මේ ලෝකෙ කොතනක තියත් අහන්නට හෝ කියවන්නට ලැබෙයි කියලා. මේ පසුව ඉතින් තමයි සමහර කෙනෙක් ඒක කියන්න පුළුවන් අද පළවෙනි අවස්ථාවෙන් ප්‍රකාශ කරන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාල් සූත්‍රය තියෙන අට්ඨනාගර සූත්‍රය කියලා. මේ නා අට්ඨනාගර සූත්‍රය අදන් වන්නේ අංගුත්තර නිකායේ 11 වන නිපාතේ. ඒ වගේම මේ සූත්‍රයේ ආකාරයෙන් දක්වලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකාය, සංගත නිකාය යන නිකාය දෙකේම මේ අටකනාම සූත්‍රයේ එලෙසින්ම දැක්වෙනවා. ඒ මෙසේ සඳහන් වෙනවා පුනිෂපරං ගහපති වික්කෝ මෙත්තා සහගතේන ජේසරා ඒකම් දිශා පරිත්වා විරති නැවතත් මේ සංස්මී යෝගාවසරයේ වික්කෝ කියන එක මා විස්තර කරන්න යෝගාවසරයේ කියලා මෙත්තා සහගතේන ජේසසා මෛත්‍රී සහගත සිතින් ඒකාන්ති සම්පරිත්තා වූටි එක් දිශාවකට පතුරවමින් වාසය කරනවා. ඒ කියන්නේ මෛත්‍රී සහගත එක් දිශාවකට පතුරවනවා. මේක උදාහරණයක් කිව්ව නැගින් අපිතාවේ සියලු සත්‍යෝ සූපත්ත්වා සූපත්ත්වා සූපත්ත්වා නිවසි. තථාගතයන් තථාගතයන් තථාගතස්ති. තථාගතස්තං ඒ වගේම දෙවන දිශාවටත්, තෙවන දිශාවටත්, හතරවන දිශාවටත් මෛත්‍රිය පතුරවනවා. මේවා කියනකොට පතුරවන්න ඕනේ මෛත්‍රිය. කායෝදික ධර්ම. පළම නැගෙනහිර දිශාවේ සියලු සත්වෝ සුපත්ත්‍ත්තා තථාගතයන් තථාගතයන් තථාගතයන් ඒ වගේම බටහිර දිශාවේ සියලු සත්වෝ සුපත්ත්‍ත්තා නැගෙනහිර බටහිර මෙන්න උතුරු දිශාවේ සියලු සත්වෝ සුපත්ත්‍ත්තා දකුණු දිශාවේ සියලු සත්වෝ සුපත්ත්‍ත්තා ඉති උද්දම දෝෂ වියන් සම්බදේ සම්බත්තතා සබ්බාවන් සංලෝකං මෙත්තා සාගතේන චේතසා විපුලේන මහම්බතේන අප්‍රමාණේන අවේරේන අග්ගාපජ්ජේන පරිස්පාවිරති අර සිව් දිශාවට වගේන ඒ උත්තම උත්තමදෝ උද්දම් අදෝ ඊලක ඊලෙන්න සීතුම සත්‍යෝ සෝපත්තේපා කියලා නයිපීසුපත වෙනවා අදෝ රටපච්චේ චෙන්සියලෝම සත්‍යෝ සෝපත්තේපා කියලා පතර වෙනවා යුද්ධ මතව තියෙන යම් හලක්කට තියෙන සියලුම සත්‍යෝ ඒ වගේම ශබ්දදී ශබ්දස්ථාය සබ්බාවන් සංලෝකම් මුළු විශ්වයෙන් සිටින සියලුම සත්‍යයන් අරගෙන මෙත්තාකාලතේන චේත්තා පරිස්සා විරති මනසේ සාලක චිත්ත පතුරවමින් වාසය කරන සියලුම සත්‍යෝ සුඛත් විස්වා යන චේතනාව යන පිටිවිල්ල මේක අතුරුවන කොට මේකෙන් උපරිම සත්‍යයේ ධ්‍යාන මට්ටමකින් මෙතන කියන්නේ විපුලේන මහාංගතේන අස්මානේන අවීරේන ව්‍යාපජ්ජේන කියන වචන වලින්. මහාංගත කියන්නේ කාමාවචර සත්‍යයේ ඉක්මවාගිය සත්‍යයක්. අර අතිශීලෝම සත්‍ය සූපත්තා ආදී වශයෙන් පළමුවේ දිශා වශයෙන් හෝ එසේ නැත්නම් පුද්ගල සත්පුරුෂාස වශයෙන් හෝ කවදාකාරයකින් හරි මෛත්‍රිය පතුරවනකොට අපේ සිත් තුළ ඇතිවන්නේ කාමාවචර ප්‍රසාරසේ. මෙන්න මේ කාමාවචර කුසල් සිත් කියන සත්‍ය සූපස්තික ආදී වශයෙන් පතරොන් ඇති වූ ඒ සින් මහත්කතර තත්ත්වයට පත්වන්නේ ධ්‍යාන සුතකට සුතපත් වුණාට පසුයි. මහත්කත සිත් කියන එකෙන් මෙතන අදහස් කරන්නේ ධ්‍යාන සිත්. අන්නේ ධ්‍යාන සිතකට පත් වුණාට පසුව කරන ආකාරයයි මේ සූත්‍රයේ විස්තර කරන්නේ මෛත්‍රී විදර්ශනාවට නගන්නේ කොහොමද කියන එක විස්තර කිරීමට. අප ඊට පසුව ධානයක් නැති ආකාර කෙනෙකුට වස්මයත්‍ය නිදර්ශනාවට නඟන ආකාරය ප්‍රකාශ කරනවා. ඒ ඊළඟට ඉතිහාසහන් වෙනවා සෝ ඉති පටිසංචිත්තති එවැනි ඒ යෝගාවචරය ආයේ ධ්‍යානලාභී යෝගාවචරය ඉති පටිසංචිත්තති මෙසේ නුවණින් බලනවා නුවණින් විමසනවා නුවණින් සිතනවා අයන්තිකෝ මෙත්තා චේතෝ විමුක්තිය අභිසංකතා අභිසංචේතිතා මේ මෛත්‍රී චේතෝ විමුක්තිය මේ මෙත්තා සාගත ධ්‍යානසික අභිසංකතා අභිසංචේතිතා සංකත ධර්මයක් හේතුන් නිසා හටගත් ධර්මයක් අභිසංචේතිතා සිතින්ම නිර්මිතව සිතින්ම නිර්මාණය වූ සිත තුළම පවත්නා වූ ධර්මයක් අපේ මානසිකාරය තුළින් අපේ සිත නැවත නැවතට අරමුණටපත් කිරීම තුළින් එවැනි හේතුන් නිසා ඒ හේතුන් තුළින් අප මේ ධ්‍යාන සිත උපදවාගත්තේ කයි අபிසංකිත කියන්නේ. අபிසංකේත සිත තුළම පවතිනා ධර්මයක් සංකේතනා ධර්මයක්. එතකොට ඒ විදිහට එහෙම හිතනකොට සෝ ඉති පටිසංචිත්තේ අයම්කෝ මෙත්තා චේතෝ විමුක්ති අபிසංකත අபிසංකේතා යම් කෝපන කිංචේ අபிසංකතං අபிසංචේතිතං හද මිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති මෙවැනි අபிසංකත අபிසංචේතිත ධර්මයක් ඇතනාන්නේ කියන්නේ සංකතෝ හේතෙන් හටගත්තා වූ සිත තුළ පහළවන්නා වූ සිතින් නිර්මිත කරගත්තා වූ ධර්මයක් ඇතනම් අන්න ඒ සියලුම ධර්ම හද මිච්ඡං අනිත්‍යයට යනවා නිරෝධ ධම්මං නිරුද්ධ වී යනවා. ඒ බව පජානාති දැනගන්නවා. දැනගන්නවා කියන්නේ කානිත්‍ය නිරමයේ මේක නිරුද්ධයි කියලා හිතන එක නෙවෙයි. ඒ අනිත්‍යට යෑම සත්‍යස්ස වශයෙන් හදතුලින් දකිනවා. නිරෝධයට යෑම සත්‍යස්ස වශයෙන් හදතුලින් දකිනවා. චිත්තවිලි මාත්‍රයක් නෙවෙයි, සංඥාවක් නෙවෙයි, පත්‍යස්ස අවබෝධයක් නෙවෙයි. අන්න එවිට සෝතාපට්ඨිතෝ ආස්වානං කාම්පාපනාති අන්න එවිට ඕ සියලුම ආශ්‍රයන් සේකරලා පහත් භාවයේ ලැබෙනවා නොචි ආසන්නං කාම්පාපනාති ආශ්‍රංශය කිරීමට අපෝසත් වනවා නම් තේනේව ධම්ම රාගේන සාය ධම්ම නන්දියා පංචන්නං උරම් භාග්‍යාන සංයෝජනානම් පරික්ඛ්‍යා ඕපාසිකෝ හෝති සත්‍ය පරිනිබ්බායි අනාවති ධම්මෝ තස්මා ලෝකා. මේ ධම්ම රාගයෙන් මේ ධම්ම නන්දියෙම ඒ කියන්නේ එසේ මේ සංස්මේ මෙත්තා චේතෝ මුත්‍ය අනිත්‍ය වශයෙන් නිරෝධ ධර්මයක් වශයෙන් දකින නුවණින්ම ආශ්‍රයන් ශේඛරීමේ බැරි වුණා නම් පංචන්නං ඕරම් භාගයන් සංයෝජනනම් පරිත්‍යා මේ ඕරම් භාගයේ සංයෝජන ධර්ම පහ නැති කරලා මේ ඒ කියන්නේ අනාගාමී ත්‍ත්වයට පත් වෙලා ඕපපාතිකෝ හෝති තත්පරිනිබ්බායනාමති ධම්මා තස්මා ලෝක සුද්ධා වාස ලෝකේක උපදිනා නැවත මේ ලෝකෙ දෙන වෙන පරිදි මේකයි එන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාළ ලකේ අනුමත කොට වදාළ දේශනා පාඨය එතකොට මේ අනුව යම් කෙනෙක් මෛත්‍රී සාගත ධ්‍යානසිතක් විදසුන් නැතිව බැලීමට නම් ඒ ධානසිතේ අනිත්‍යතාවය දකින්නට ඕන. ඒ අනිත්‍යයට යෑම තුළින්ම නිරෝධය අවබෝධ කරගන්නට ඕන. අනිත්‍ය සහ නිරෝධය අතර ලොකු වෙනසක් තිබෙනවා. අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන්ම ඇතිවෙමින් නැතිවෙමින් යන ස්වરૂපය. ඒ කියන්නේ අපි හිතමු නිමිනිමේ පස්වල බල් ටිකක් වගේ. නිරෝධය කියන්නේ නිහා තත්ත්වයක් අර කලින් නිමිනිමේපත් වුණු බල ටික අනිත්‍ය දර්ශනේ නම් අර ඉස්සල්ලාම නිමිති බල පත් වුණු බල ටික නැවත පත්තු නොවීම නිවේ ගියොත් අර නිවිගේ දේශ බලවට පසුව ඒ බල ටික නිමිතිය ආකාරයේ තියෙනවා කිසිවක් නැති ආකාරයේ තියෙනවා. අන්න ඒ වගේ මේ අනිත්‍යයට යන සංස්කාර ධර්මයන් සම්පූර්ණයෙන් නිරුද්ධ වී නිවි යන ආකාරය දැකීමයි නිරෝධ දර්ශනය කියන්නේ. මෙන්න මෙලෙසින් මෙත්තා චේතෝ විමුක්තිය අනිත්‍ය වශයෙන් නිරෝධ වශයෙන් කෙනෙකුට දකින්නට පුළුවන් නම් ඒ තුළින් ඔහුට නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන්. පසුගිය මාස 14 ඇතුළතදීම අප මේ කතාව එක් අයකට පමණයි ප්‍රකාශ කළේ එක් අය පමණයි අත්දැකේ ඔහුට අප කියපු ආකාරයෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන් වුණා මෛත්‍රී ධානයේ පිට නැගිට විචතන තත්පරයක්වත් ගත වීමට ප්‍රතනින් ඒ කියන්නේ මෛත්‍රී ධ්‍යානයෙන් නැගිටි නැගිටි විචතන මේකත් අනිත්‍යයට ගියා මේකත් අනාත්ම ධර්මයක් කියලා අවබෝධ කරගෙන සිහිපත් කරන්නට කියනකොට එයාට පුළුවන් වුණා සංස්කාර නිරෝධය අත්දකින්න. ඉතින් මේ தත්ත්වය හැම කෙනාටම කරන්නට පුළුවන් කියලා අප හිතන්නේ නැහැ. එකක් ධානසිතක් තමා උපදවාගෙන සිටින්න තෝරන අනිත් අතින් ඒ ප්‍රමාණවත් මදි විදර්ශනා වශයෙන් තමාගේ මනස දියුණු වෙලා පවතින තෝනේ මේ සත්‍යයෙන් නිවන සාක්ෂාත් කිරීමට නම් එම නිසා ඒ தත්යේ නිමිලක විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ ධානලාභී නොවන කවර වන්දම කවර යෝගාවචරයකට හරි මෛත්‍රී සහගත සිතක් තුළින් නිවන සාක්ෂාත් කර ගන්නට හැකිවන්නේ කොහොමද කියන එකයි අප දැන් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ. ඒක හොඳින් අහන්න. අහන ගමන් ප්‍රාථමික කර කර අහන්න. අපේ මෛත්‍රී පතරවල දන්නවා අපේ හිතවත් සත්‍යෝසෝපත්ත්වා මදහත් සත්‍යෝසෝපත්ත්වා වෛරී ශක්තිය සුවපත් වෙත්වා සියලු ශක්තියම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ආදී වශයෙන් මෛත්‍රී පතරවන බව දැන් කල්පනා කරන්නට ඕන මේ ප්‍රිය ශක්තිය කියන ප්‍රිය භාවයේ කොහෙද පවතින්නේ මදහත් සත්‍යෝ කියන මදහත් භාවයේ කොහෙද පවතින්නේ වෛරී සත්‍යෝ කියන වෛරී ස්වરૂපය කාගාවද පවතින්නේ කොහෙද පවතින්නේ කියන්නේ අපට කෙනෙක් ඉතා ප්‍රිය වෙන්නට පුළුවන් අප ප්‍රිය පුද්ගලයා වෙනසින් මෛත්‍රිය පතුරවන පුද්ගලයා අපට ඉතා ප්‍රිය වන්නට පුළුවන් නමුත් තව කෙනෙකුට මරණ වෛරක්කාරී වන්නට පුළුවන් අප මදහස් සිත්යෙන් අපේ මධ්‍යම මදහස් සත්‍යෝ සෝපත්තිත්වා කියලා අපි අදහස් කරන මදහස් සත්‍යෝ තව කෙනෙකුට ඉතාම ප්‍රිය පුද්ගලයෙක් වෙන්නට පුළුවන් නැත්නම් වෛරී පුද්ගලයෙක් වෙන්නට පුළුවන් අපි අතිශයින්ම වෛරී කරන පුද්ගලයන් තරහිත ඇති කරගෙන සිටින පුද්ගලයන් තවත් කෙනෙකුට ඉතාමත්ම ප්‍රේශීලී පුද්ගලයන් වෙනවා. මේ තරහව මේ මේ සත්‍යය වෛරී ස්වභාවය, මදහස් ස්වභාවය, එහෙම නැත්නම් ප්‍රිය ස්වභාවය අපේ චිත්ත තුළම පවතිනා චිත්ත මායාකාරී ධර්මයක් පමණයි. ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයන් සුදෙනා අපි හිතමු පළවෙනි පුද්ගලයා දෙවෙනි පුද්ගලයා තුන්වෙනි පුද්ගලයා පළවෙනි එක්කිනා ඉස්සියක් කෙනෙක් මඳහත් කෙනා දෙවෙනි පුද්ගලයා තුන්වෙනික් කෙනා වෛරී පුද්ගලයා මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන පුද්ගලයන් තිදෙනාම සම්මති වශයෙන් කතා කරනකොට පුද්ගලයන් වශයෙන් සමයි අපේ සිතේ මේ ප්‍රියවාදී භාවය තියෙන්නේ අපේ සිතේ එලෙසින්ම වෛරී ස්වභාවය හෝ මඳහත් ස්වභාවය හෝ තියෙන්නේ මේ தත්ත්වය දකින්නට ඕන අපේ සිතේ තියෙන මායාකාරී ස්වરૂපයක් වුණා සත්‍ය වශයෙන් මේ අපි ප්‍රිය පුද්ගලයන් කියුවාට ප්‍රිය පුද්ගලියෝ නැහැ අප්‍රිය පුද්ගලයෝට අප්‍රිය පුද්ගලියෝත් නැහැ මදහත් පුද්ගලයෝට මදහත් පුද්ගලියෝත් නැහැ අපේ සිතේම තියෙන සංස්කාර ධර්මය සිතේම තියෙන මායාකාරී ධර්මයක් කියන එක පළමුවෙන්ම අවබෝධ කරගන්න ඕනේ දැන් මේක අවබෝධ වෙන්න ඕනේ ක්‍රියාත්මක කරලා ගන්න අහන්න එහෙම අවබෝධ වෙනකොට අපේ සිත් වලින් නිදිහි යන්නට ඕනේ අපේ ප්‍රියවාදී පුද්ගලයෝ අපේ මැදහත් පුද්ගලයෝ අපේ වෛද්‍යනික කියන පුද්ගලයා ඒ කොටස් තුනම මොකද එහෙම එකක් සත්‍ය වශයෙන් නැහැ අපේ සිත තුළ පමණයි ඒක තියෙන්නේ ඒ නිසා ඒක අයින් කරනවා දැන් ලෝකයේ සියලුම සත්‍ය සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා මේ සියලුම සත්‍යයන්ට වෛදී මතහත් ප්‍රියවාදී කියන ભેද නැහැ. මොකද අපි ભેදේ අයින් කළා සිටින්නේ. දැන් අපි මෛත්‍රී පතුරවන සත්‍ය කොටස් දෙකක් තියෙනවා. සියලු සත්‍යෝ නාමයක් සහ රූපයක් තියෙන සත්‍යෝත් ඉන්නවා. රූපයක් නැතුව නාමය පමණක් පවතින සත්‍යෝත් ඉන්නවා. ඒ කියන්නේ කය නැති චිත්ත පමණක් තියෙන භක්ම ලෝක තියෙනවා. කයයි සිතයි දෙකම මේ අපේ වගේ තියෙන සත්‍ය කොටසුත් ඉන්නවා. අපි පළමුවෙන් බලනවා කයයි සිතයි දෙකම තියෙන සියලුම සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවනකොට අපි කොයි කොටසටද මෛත්‍රිය පතුරවන්නේ මේදී ලෝක සමතාවයකට විශ්ව සමතාවයකට අපේ සිතපත් කරන්නටයි මේ යන්නේ හොඳට කල්පනාවෙන් අහන්නට ඕන අපි මේ රූප කොටස් අරගත්තොත් රූපී සත්‍යයන් තුල පවත්නා ඒ රූප කොටස් වල සත්‍යයක් තියෙනවා ධාතු හයක්. ධාතු වයන් වික්ඛු පුරුෂෝ මේ සත්‍යය කියන්නේ මහාන ධාතු හයක් මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ හතරයි, ආකාශ ධාතුවයි, විඥාන ධාතුවයි. මේ හය තමයි අපි මේ සත්‍යෝ කියලා අරගෙන කතා කරන්නේ. ඒ හයට තමයි අපි මේ මෛත්‍රිය පතුරවන්නට යන්නේ. පඨවි ධාතුවට, ආපෝ ධාතුවට, තේජෝ ධාතුවට, වායෝ ධාතුවට, ආකාශ ධාතුවට, විඥාන ධාතුවට මේ මෛත්‍රිය පතුරවන්නේ අපි සියලු ශක්තිය උස්සපත්ත්වා කියලා. දැන් තරමද්දරට අවබෝධයක් පිටතින් නැතිවන්නට ඕනේ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. සිදුවන්නේ අනාගතයේදී සිදුවන්නට යන්නේ කියලා. දැන් මේ ධාතු වලින් අපි ගන්නු පළමුවෙන්ම ආකාශ ධාතුව. ආකාශ කියන එකෙන් අදහස් කරන්නේ මේ ඈත දිස්සන නිල්පා නිපාට කියන එක නෙවෙයි යම් දෙයක් අතර පවතින හිස් ස්වરૂපයේ දැන් උදාහරණයක් මේ ශාලාවේ මේ කන් දෙකක් අතර කිසිවක් නැතිව තියෙන පස්සේ අහස මේ පිටිය අතර කිසිවක් නැති පස්සේ අහස කිසිත් නැති ස්වરૂපයේ අපේ ශරීරයේ මේ කන් ඇතුලේ සිදුරු වශයෙන් කිසිත් නැහැ නාසය අතරේ කිසිවක් නැහැ කට ඇතුලේ මුව අතලේ කිසිවක් නැහැ. කුස අතලේ මෙවැනි ආකාශ ධාතුවක් තිබෙනවා. මේ කිසිත් නැති ස්වરૂපයක තමයි ආකාශ ධාතුව කියන්නේ. ඒ වගේම අපේ ඇඟ පුරාණ දහඩිය ගන්න රෝම කූප අතර ආකාශ ධාතුව තියෙනවා. මේ මුළු ශරීරයේම ආකාශ ධාතුව තියෙනවා. දැන් කල්පනා කරන්න කිරිමියකගේ මේ නාස් පිටුරු වගේ තියෙන ආකාශය ගැහණියකගේ නාස් පිටුරු අතරේ තියෙන ආකාශය අතර ගැහැණු පිරිමේ ભેදයක් තියෙනවාද මගේ තියෙන මේ කන්සිතිර ඇතුලේ තියෙන ආකාශ ධාතුවත් අර බාහිර බලයකේ නැත්තම් පිටිසස්සතකේ කන්සෝර ආශ්‍රේ තියෙන ආකාශ ධාතුවත් අතර වෙනසක් තියෙනවා. හොඳට නුවණින් හිතලා බලන්න ඕනේ. ඒ වගේම මේ වගේම තමයි ලෝකේ යම්සා සත්‍යෝ සිටිනා නම් ඒ සියලුම සත්‍යයන් තුළ පවස්නා වූ ආකාශ ධාතු අතර කිසිම වෙනසක් නැහැ මේ වෙනසක් නැති බව දැන් දකින්න ඕන. විශේෂයෙන් මේ විදිහට භාවනා කරන්න ඕනේ කාමරාග පටලිය අනුසේ නැති කිරීම උත්සාහ කරන අය විසින් පූර්ණ ප්‍රති කරන විට මෛත්‍රී භාවනාව සිදු කරන විට ඒ අය විශේෂයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. එතකොට ඒ ආකාශ ධාතුව තුළ සත්‍යයක් සිටිනවද, දෙහණියක් සිටිනවද, පිරිසංස්කතයක් සිටිනවද, දෙවියෙක් බබෙක් කියලා ගන්නට කිසිවක් තියනවද? දැන් අපි මේ ආකාශ ධාතුව අරන් මේ ආකාශ ධාතුව සූපත් වේවා, සූපත් වේවා, සූපත් වේවා කියලා මෛත්‍රී පතුරවන්නේ. මොකක්ද මෙතන තියෙන විහිළුව කියලා දැන් ටිකක් තේරෙන්න ඕන. ආකාශිතහතු බාහිර වශයෙන් හා අභ්‍යන්තර වශයෙන් පවතින සියලුම සමය සමාධිය වගේ ක්‍රීමින්ගේ වගේමයි ගැහණුන්ගේ ගැහණුන්ගේ වගේමයි ක්‍රීමින්ගේ මිනිසුන්ගේ වගේමයි සත්‍යයන්ගේ සත්‍යයන්ගේ වගේම තමයි ශේෂ භූත කොටස් වල දේව කොටස් වල ධක්ම කොටස් වල යම්කි රූපකයකට සත්‍යයේ ලෝකයේ සිටිනා මේ සියලුම සත්‍යයන්ගේ ශරීර තුල පවත්නා වූ ආකාශ ධාතුවක් මේ අපේ පිටින් දිස්සන කිසිත් නැති ආකාශ ධාතුවක් ආකාශ ධාතුව වශයෙන් එකයි කිසිම වෙනසක් නැහැ. එතකොට මුළු වෙච්චේම සත්ව ආකාශ ධාතුවල් වශයෙන් සම කරන්නට ඕනේ දැන්. ඉතින් මේ ආකාශ ධාතුවට මෛත්‍රී පැතිරුණායි කියන එකේ කිසිම තේරුමක් නැහැ. මා මේ ඉදිරියෙන් දිස්සන ආසදෙස බලලා අහස සුවපත් වේවා සුවපත් වේවා කියලා මම මෛත්‍රිය පතුරවනවා නම් අන්න ඒ වගේම තමයි සියලු සත්වය සුවපත් වේවා කියලා මෛත්‍රිය පතුරවනකොට සිදුවන ක්‍රියාවලියක්. හිතන්නට එපා මේ මෛත්‍රී භාවනාව විකෘති කරන්න යනවායි කියලා. අපි කරන්න කියන්නේ පරමාර්ථ ධර්මයන් කියලා සම්මුතිය කඩලා පරමාර්ථයේ ඉක්මවා යන නිර්වාණ ධාතුව සාක්ෂාත් ප්‍රාර්ථනා කරන්නට සම්මුතිය ඉක්මවා යන්නට එම නිසා මේ தත්ත්වය දැන් අවබෝධ කරගන්නට ඕන. ආකාශ ධාතුව සත්‍යයේ පුද්ගලයේ වශයෙන් ගන්න නෑ මෛත්‍රී භාවනාව තුළින් අපි සත්‍යයන් සියලු සත්‍ය සෝපත් වේවා කිව්වත් සියලුම සත්‍යන්ගේ ආකාශ ධාතුව ආකාශ ධාතුව වශයෙන් තමයි මෙහි සත්‍යයේ පුද්ගලයේ නැති බව දැන අවබෝධ වන්නට ඕන දැන් අපි මෛත්‍රී පතරනවා සියලුම සත්‍ය සෝපත් වේවා කියලා සත්‍ය කියන්නේ නාගයේ ධාතු පහක් ගැන එකක් තමයි අපි දැක්කේ ආකාශ ධාතුව. දැන් අපි ගමු වායෝ ධාතුව. අපේ ශරීරය තුළ තියෙනවා වායු දහත කොටස් හයක් දෙකක්. අපි ආශ්වාස කරනවා, අපි ප්‍රාශ්වාස කරනවා. ඒ දේ ඇතුළන්නේ වායු ධාතුවක්. අපි ඒ වගේම මේ ඉක්කා හිත කරනවා, ඊළඟට කතා කරනවා, සිනහ වෙනවා මේ අවස්ථාවවලදී උඩ බලා ගමන් කරන වායු ධාතුවක් අපේ ශරීරය තුළ තිබෙනවා. ඒ වගේම අප මල මුත්‍ර පහ කරනකොට පහත බලා ගමන් කරන වායු ධාතුවක් තිබෙනවා. අපේ ආමාශය ඇතුලේ වායු ධාතුවක් තියෙනවා. ඉස්තුව රහන තැනකම වායු ධාතුව තියෙනවා. ඒ වගේම බඩවැල් ඇතුලේ තාම වායු ධාතුවක් තියෙනවා. අපි මේ අංගපසංගේ එහාට මෙහාට දිග හරිනකොට ඒ තුලත් වායු ධාතුවක් තිබෙනවා. මේ කොයි නමකින් කොයි ආකාරයෙන් වායු ධාතුවක් තිබුණත් ඒ සෑම එකම වායු ධාතුවක්මයි. එමේ නිසා අපි විදෙතින් වල කියන්නේ අපේ ශරීරය තුල තියෙන වායු ධාතුවට පමණක් දැන් අවධානය යොමු කරන්නේ. දැන් හිතන්න දැන් මම මෙතන ආස්වාද කරනවා ප්‍රාස්වාද කරනවා මගේ කය තුළ දැන් ආස්වාද ප්‍රාස්වාද වායු ධාතුව තියෙන මේ දින්වත් ඇත්ත ආස්වාද කරනවා ප්‍රාස්වාද කරනවා මගේ තියෙන මේ ආස්වාද ප්‍රාස්වාද වායු ධාතුවත් මේ පින්වත් අයගේ ආස්වාද ප්‍රාස්වාද වායු ධාතුවත් අතර ධාතු වශයෙන් බලනකොට වෙනසක් තියෙනවා කිසිම වෙනසක් නැහැ ගැහෙන එක්ක ආස්වාද කරලා දින එක්ක ආස්වාද කරලා ගැහණියෙකුගේ ශරීරයේ තුල තියෙන වායු දහත්ක් වායු දහත්ව ඒ වගේම මිනිහෙකුගේ තියෙන වායු දහත්ව ධාතු වශයෙන් තමයි කිසිම වෙනසක් නැහැ. දැන් කල්පනා කරන තිරිසන් සතෙකුත් ආසස් ආසස් කරනවා. මේ තිරිසන් සත්ත්වයන්ගේ ශරීර තුල මේ කුලඹ මේ වායු ධාතු පවතිනවා. ඒද වෙනසක් තියනවාද? ඒ වගේම තමයි භූත කොටස්, ඒ වගේම තමයි දේව කොටස්, ඒ වගේම තමයි ප්‍රස්න කොටස්. මේ සෑම කෙනෙක් ආසාස පාසාස කරනවා නම් මේ ආසාස පාසාස නොකරන කෙනෙක් සිටියත් මේ මුළු ශරීරයක් ඇති, හයක් ඇති සියලුම සත්ත්වන්ගේ ශරීර තුළ යම්කිසි වායු ධාතුවක් තියෙනවා නම් ඒ වායු ධාතුව අපිකාමේ තමයි. විනේතයක් අපට දක්නට නැහැ. ගැහැණු කිරි ભેදයක් නෑ, තිරිසන් මනුස්ස කියලා ભેදයක් නෑ, දේව බ්‍රහ්ම කියලා ભેදයක් නෑ, භූත යක්ෂල പ്രേත ආදී වශයෙන් ભેද ඊ ගන්නට නෑ. මේවා අපේ සිතින් හති කරගෙන තියෙන මුලාවන්, සිතේ මායාකාරී ස්වરૂපයන්. මේ මායාකාරී ස්වરૂපේ අයින් කරන්නටයි මේ විදිහට අපි නුවණින් බලන්නේ. එතකොට අපි සීල සත්‍ය සූපත්ත්වා කියලා සූපත්ත්වා කියලා මෛත්‍රී පතුරවනකොට අර කලින් කියවාසේ ආකාශ ධාතු සූපත්තේවා සූපත්තේවා කියනවා නම් ඒක නිර්ක්ෂක කතාවක් කරනවා. ඒ වගේම මේ වායෝ ධාතු මේ හුලම් පිටි කැරකෙනවා මේ පෑන් කැරකෙනවා. කැරකෙනකොට හුලඟ තියෙන අනේ මේ හුලඟ සූපත්තේවා හුලඟ සූපත්තේවා හුලඟ සූපත්තේවා කියලා අපි නැවත නැවත සිහිපත් කරනවා වගේම තමයි සීල සත්‍යෝ සූපත්ත්වා ආශීපත්ත්‍ත්‍ා ආශීපත්ත්‍ා කියන එක වායෝ දහතු වශයෙන් සියලුම සත්වෝ දැන් සම වශයෙන් පෙනෙන්නට ඕන මුළු විශ්වයේම ආකාශ ධාතුව තියෙනවා අපේ ශරීරයේ පුරාම කෝටියක් කෝටියක් ගානේ ආකාශ ධාතුව තියෙනවා මේ ආකාශ ධාතුව වායෝ ධාතුවෙන් පිරීලා තියෙනවා සියලු සත්‍ය සෝපත් වේවා කියනකොට අපට දැන් පිළිෙන්නට ඕනේ ආකාශ ධාතුවත් වායු ධාතුවත් තමයි මේ සත්‍යයන්ගේ කොටස් දෙකක් වශයෙන් දිස්වෙන්නේ කියලා. දැන් අපි බලමු ආපෝ ගතියට වසුර ගතියට දැන් උදාහරණයකට අපි ඇඟෙන් දහඩිය ගලනවා පිරිමේකගේ දහයත් නැණියෙකුගේ දහයත් අතර වෙනසක් තියෙනවාද? අපේ පිරිමේකගේ පිරිමේකගෙන් මොස්ත්‍රා තියෙනවද නැණියෙකුගෙන් මොස්ත්‍රා තියෙන වෙනසක් තියෙනවාද? පිරිමේකගේ ලේ ධාතුව ලේ තියෙනවා. ගැහැණියෙකුගේ ලේ තියෙනවා. ඒ ලේ වල වෙනසක් තියෙනවාද? ඔය දීපිතෝ දීනෙකටෝ කියන ඒවා නේ මම කතා කරන්නේ ධාතු වශයෙන් කරන කතාවක්. ඒ මේ අපේ තුල තියෙන දෙලවල වෙනසක්, සෙම්වල වෙනසක්, සතුවල වෙනසක්, පෙරවල වෙනසක්. මේ ආදී අපේ ශරීරයේ තුල තියෙන ආපෝ ධාතු කොටස් අතර මන විරණිය ගැහණියෙකුගේ සහ පිරිමියෙකුගේ මෙන්න සත්‍යයේ තියෙන මේ ආපෝ ධාතු කොටස් අතර වෙනසක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. අර හරක් කියන කෑම වමාර වමාර කනකොට කල කතාවෙන් සෙම වැටෙනවා. ඒ තමයි අපේ තමයි අරන් බලපුවම ඇත්ත වශයෙන්ම සෙම වශයෙන් නිකයි. වායු ආත්ම ධාතුව වශයෙන් එකයි. මේ ශරීරයේ තියෙන ආපෝ ධාතුව යම්සේද බාහිර වශයෙන් තියෙනා වූ වතර කොටසත් ඒ වගේම ආපෝ ධාතුව වශයෙන් සමයි. අපේ මෝත්‍රාවල, තෙලවල, සෙම්වල, සතුවල, සැරවල, ලීවල, දහඩියවල මේ ආදීන්නේ ධාමේ කොටස් වල ඇති ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුව වශයෙන් සමානිත වන. සම වශයෙන් දකින්නට ඕනා. මේ සමාධිය මෙන්න බාහිර යම් සාක්ෂාත් කොටස් ඇතිනම් ඒ සියලුම සත්ව කොටස් වලත් පවත්නා වූ ආපෝ ධාතුව දැන් එකයි සමතත්වයෙන් පවතින එකම ධර්මයක් බව වැටහෙන්නට ඕන. සියලු සත්‍යව සුපත්ත්‍වා අපි ජලයක් දෙස බලාගෙන, විතක් දෙස බලාගෙන, වතුරක් දෙස බලාගෙන මේ වතුර සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා අපි මෙනෙහි කරනවා. අන්න එලෙසින්ම සියලුම සත්‍යෝ සෝපත්ත්‍ත්තා සෝපත්ත්‍ත්තා කියලා මෙසේ මෙනෙහි කරගෙන යන්නේ අර කලින් කියපු ආකාර ධාතුවටද එහෙම නැත්නම් පසුව කියපු වායෝ ධාතුවටද එහෙම නැත්නම් මේ දැන් කතා කළ ආපෝ ධාතුවටද මේ වාට මෛත්‍රී පැතරවීම විහිළුවක් නේද අපි මේ බලන්නේ සම්මුතිය ඉක්මවා යෑමට පරමාර්ථ වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට එබැවින් හිතන්නට එපා මෛත්‍රී භාවනාව මේ අනිත් පැත්තට පෙරලන්නට යනවා මේ බොරු බණ දේශනා කරනයි කියලා. විකුත්ති බණ. එමෙන්න මේවා ක්‍රියාත්මක කරලා බලන්න. දැන් ටිකක් ඉතින් මේගොල්ලන්ට මේ වයනකොට ඉවසීම පුරුදු කරන්න ඕන පරිබෝධ කර ගන්න ගලා යන ධර්මයේ මඟ අතර මඟ නතර වෙනවා කරන්න දෙයක් නෙමෙයි හොඳයි දැන් අපි මෛත්‍රී පතුරවන්නේ ආකාශ ධාතුවකට නෙවෙයි ආපෝ ධාතුවකට නෙවෙයි වායු ධාතුවකට නෙවෙයි ඒවට මෛත්‍රී පතුරවනවා කියුවට සත්‍යෝ කියලා සීල සත්‍යෝ කියුවට මේ කොටස් වල සත්‍යයන් නැති බව කියන්නට ඕන මුළු ඉස්සේ යන්තා සත්ත්ව කොටස් සිටී නම් ඒ සියලුම සත්ත්ව කොටස් වල රූපවල මේ ආපෝ ධාතයේ වායෝ ධාතයේ ආපෝ ධාතයේ සත්‍යයන් කියලා ගන්නට කිසි දෙයක් නැහැ ගැහෙන කිරීම කියලා ගන්නට කිසි දෙයක් නැහැ ධාතු මාත්‍රයයි සියලුම සත්ත්ව මෙලෙස ධාතු වශයෙන් සමයි කියලා සම්පත්තයට දැන්පත් කර ගන්නට ඕනේ සිටින්න දැන් අපි බලමු තීජෝ ධාතුවට ප්‍රශ්නෙට අපේ දෝ කියන එකට රස්නේ සීතල දෙකම ගැනෙනවා. ඒක සමානාත්මක වචනයක්. එබැවින් රස්නේ කියවත් සීතල කියවත් දෙකම තේජෝ ධාතුව. දැන් අපි අර උන කටුවක් බල කියලා කටයි දිවාසි බැලුවොත් එහෙම පැරණයිට් අංශ 98.4ට මගේ උෂ්ණත්වය පවතිනවා. උන නැති නිසා. මේ අනිත් කෙනෙකුගේ කටට ඒ උන කටුවක් තිබ්බොත් 98.4ට නිවිද නම් ඉන්නේ ඒ න්යාය යන දුන නැත්නම්. මගේ උෂ්ණත්වයත් මේ ශරීරය තියෙන මේ ගැහැණු කෙනෙකුගේ හෝ පිරිමි කෙනෙකුගේ උෂ්ණත්වයක් අතර ඒ අණු බැලුව පිණිසක් තියනවාද? හිතන්න දැන් මේ අවුව දැකිනකොට අපිට ප්‍රශ්නයක් දැනෙනවා මේ ප්‍රශ්නේ සත්‍යෝ ඉන්නවද පුද්ගලයෝ ඉන්නවද? නැත්නම් ආත්ම තියෙනවද? අපේ ශරීරයේ මේ වගේම උෂ්ණත්වයක් තියෙනවා. මේ උෂ්ණත්වයේ විවිධ ආකාරයි. සමහර විට අපේ යටිපතුල් දනවා. මගේ යටපතට දැවිලා ගැහණියෙකුගේ මිනිහෙකුගේ යටපතට දැවිලා අතර තීජෝ ධාතු වශයෙන් ගැහෙන පිළිම දෙයක් දක්න්නට නැහැ. සමහර විට අපේ අප සමහර විට නෙවෙයි බොහෝ අවස්ථා සම විටම අපි කා ගන්න ලබන ආහාර දිරවනවා. මගේ ආහාර ජීර්ණ පන්තිය වැඩ කරන විදිහටමයි මේ සෑම කෙනෙකුත් වැඩ කරන්නේ. ඒ වගේම තමයි අර සුදුසස්සත්යන්ගේ ජීර්ණ පන්තිය වැඩ කරන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය. ඒක සිදුවන්නේ තීජෝ දහාතුව තුලින් ආහාර දිරවන තීජෝ දහතුව තුලින් මේ ආහාර දිරවන තීජෝ දහතුව કોઈ සත්‍යාවේ සමායි වෙනසක් දක්නට නැහැ අර වගේම අත්පා දෙවිය ආදී වශයෙන් ඇති කරන තේජෝ ධාතුවක් තියෙනවා නම් ඒකත් සෑම සත්‍යයේ කියන සමයි වෙනසක් දක්නට නැහැ. අපේ සාමාන්‍ය වශයෙන් අර මා කලින් කී පරිදි අර්ථ කණුවටයි දශම හතරට පැරණිතයත් වශයෙන් කතා කරන තේජෝ උෂ්ණත්වය භාගයේ සමයි ඉස්සාසත්කන්නේ තේජෝ ධාතුවකි. මනසෙක් දිගාපත් වෙන ආකාරයටමයි ගැහණියක් දිගාපත් කරන්නේ. ඒ විදිහටමයි තිරසං සත්‍යය දිගාපත් කරන්නේ. බාහිර වශයෙන් තියෙන තේජෝ ධාතුවත් අපේ ශරීරය ඇතුළේ තියෙන තේජෝ ධාතුවත් තේජෝ ධාතුව වශයෙන් සමයි කිසිම වෙනසක් නැහැ. ඒ වගේම තමයි තමාගේ ශරීරය තුළ තියෙන තේජෝ ධාතුවත් බාහිර සියලුම සප්ත කොටස් පුරා වල තියෙන තේජෝ ධාතුවත් තේජෝ ධාතුව වශයෙන් සමයි. අපේ සියලු සත්‍යෝ සෝපත්ත්වා කියන එක හරියට මේ අපට දැන් ළඟට ගැටී ඇති අවුලියේ ඇති ප්‍රශ්නයේ දෙස බලලා අනේ මේ ප්‍රශ්නයේ සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියන කතාව ගැනීම විහිළුවක්. සියලු සත්‍යෝ කියලා අපි කතා කළාට මේ තීජෝ ධාතුව තුළ කිසිම සත්‍යයක් ආත්මයක් ගන්නට නැහැ. තීජෝ ධාතුව තුළ කිසිම ભેදයක් දක්නට නැහැ. අඩුවෙදීන් තිබෙන්නට පුළුවන්. ඒ ධාතු වශයෙන් කිසිම ප්‍රේදයක් නැහැ. මුළු විශ්වයේ ලංකා රූපයේ සත්‍යයන් සිටිනම් මේ සියලුම සත්‍යන්ගේ තේජෝ ධාතුව තේජෝ ධාතුව වශයෙන් සමයි. කිසිම වෙනසක් නැහැ. මේකේ පස්සේ කුජලයේ දක්නට නැති බව දැන් පෙනෙන්නේ ඕනේ. අපේ ඇඟේ තියෙන තේජෝ ධාතුව අරගෙන මේ මමයේ මේ මගේ කියලා කෑ ගහලා අපි කිව්වත් මේ තේජෝ ධාතුව තේජෝ ධාතයේ පවතින ධර්මයක්. අපේ තියෙන ආකාර ධාතු කවදාවත් මම කියලා මගේ කියලා කිසිවෙක් දන්නේ නැතුව ඇති. අපේ තියෙන ඇඟ ඇතුලේ තියෙන කුලම් බාහිරලම් තේම කිසි කෙනෙක් මේ සත්‍ය පුද්ගලය කියලා නුවණ තියෙන කෙනෙක් දන්නේ නැහැ. අපේ ඇඟ ඇතුලේ තියෙන වතුර කොටස් ඉතින් මමය මගේය ආත්මයක් සත්‍යයේ කියලා දන්නේ නැහැ ප්‍රඥා අසක් ඇති කෙනෙක්. දැන් මේ අයිති ප්‍රඥා අස පහළවන්නට ඕන ඥානෙ උපදින්නට ඕනේ ඒ තුළින් මේ කියන ධර්මය අවබෝධ වන්න සෙවණ. දැන් ඔන්න සියලු සත්‍යයන්ගේ ධාතු කොටස් වලින් අපි ධාතු හතරක් බැලුවා. දැන් දිය බලමු පඨවි ධාතුව. අපේ ශරීරයේ වැඩිපුර මේ ලොකුවට තියෙන පඨවි ධාතුව ඇත්ත වශයෙන්ම අනිත් ධාතු කොටස් තිබෙනවා. අපි වැඩිපුර ඇලුම් කරන්නේ පඨවි ධාතයෙන් හැදිලා තියෙන මේ නිර්මිත වෙලා තියෙන මේ ශරීරය ආපෝ ධාතයෙන් උපමට්ටම් කරලා තේජෝ ධාතයෙන් උණුසුම් කරලා වායු ධාතයෙන් කුම්බල කියන එක. එහෙම නැත්නම් ওই ධාතු කොටස් අතර වෙනකොලොත් කියන අපේ ශරීරවල ඇලෙන කලන්නට දෙයක් නෑ. දැන් පඨවි ධාතුවයි අපේ අවධානය. පඨවි කියන්නේ පස් ගතිය. නැත්නම් පද ගතිය, මුද්දු ගතිය, ඒ ලක්ෂණය. දැන් මේ ශරීරයේ තියෙන පඨවි ගතිය අපි හිතමු දැන් මගේ අංගයේ තියෙන මේ පොත්තක් මං අර නියපොතු කපණේට අරගෙන සූරනවා. පිටි බවට පත් වෙනවා. ඒක තමයි පඩුවේ ගතිය. ඒ පිටි බවට පත්. මේ අයගේ කෙනෙක්ගේ නියපොත්පත් කරන සීරුව මගේ පඩුවේ ගතියත් මේ අයගේ පඩුවේ ගතියත් අතර වෙනසක් තියනවාද? එම අපේ ඇඟේ තියෙන මේ ඇටකටු මේ ඇටකටු අපි කුඩු කරනවා. අපි හිතන කොමේ පුරහන් ගලට දාලා අම්පරනවා වගේ ඇටකුව කියලා නැත්නම් මැෂින් එකකින් කුඩු කළා කියන ඔන්න පිටි භාවයට පත් වෙනවා. පටවි ධාතුවට පත් වුණා. දැන් මේ අය ක්‍රියාත්මක කරන්න ඕන හිත ඇතුලේ මේවා කියනකොට ඇඟේ ඇතුලට මෙන්න සුදු කරනවා මෙන්න පිටි වෙනවා ඒවා දකින්නට ඕන. මේ කුයි සත්‍යයගේ ඇටකට වලින් සුදු කළත් මේ පටවි ධාතුවයි අපට වැඩිපුර දකින්න ලැබෙන්නේ. ත්‍රිසං සත්‍යයේදී අපි වෙන හරක් ඉන්නේ ඇටකට වලයි අපේ ඇටකට වලයි වෙනසක් දකින්නට පුළුවන්. ඇටකට වශයෙන් බලපුවම කිසිම වෙනසක් දකින්නට නෑ. අපේ ශරීරය තුල මස් තියෙනවා. හරකගේ මසුයි අපේ මසුයි අතර මට නම් වෙනසක් දක්නට නෑ. අපේ ශරීරය තුල තියෙන පඨවි ධාතුව වගේම තමයි සමාගයේ පඨවි ඇඟේ තුල තියෙන පඨවි ධාතුව වගේම තමයි බාහිර සත්‍යංගේ තියෙන පඨවි ධාතුව. ධාතු වශයෙන් තමයි ජීවයක් ඇති සත්‍යයේ පඨවි ධාතු වගේමයි ජීවයක් නැති අජීවී වස්තුන් වල පවස්නා වූ පඨවි ධාතුවක්. මිනිසුන්ගේ ගැහෙන්නේ කියලා බෙහෙද නැහැ ධාතු වල. තිරිසංසත්න්ගේ යක්ෂයන්ගේ භූතයන්ගේ දෙවියන්ගේ ධර්මයන්ගේ මිනිස්යන් ආදී වශයෙන් කිසිම ભેදයක් මේ ධාතු වල නැහැ. ධාතු ධාතු කාර්යයේ පවතිනවා අපේ මුලාවට අපේ නොදැක්කමට මේ ධාතු ගොඩක් වලට විවිධාකාර දිගින් දාගෙන විවිධාකාරයෙන් අපි විවහාර කරගෙන විවිධ වශයෙන් අපි මේ සත්ත්ව කොටස් බෙදමින් යන්නේ. තිරිසංසත්ත්වෝ පත් වේවා මනුෂ්‍යෝ සෝපත් වේවා දෙවියෝ සෝපත් වේවා බ්‍රහ්මයෝ සෝපත් වේවා දැන් සියලු සත්වයෝ සෝපත් වෙත්වා මේ සියලුම සත්‍යෝ සෝපත් වෙත්වා කියන්නේ මේ කණුක දිස්සන පටවි ගතියට නැත්නම් මේ ගැටලක දිස්සන පටවි ගතිය දෙස බලන්න අනේ ගැටල ඔබ සෝපත් වේවා සෝපත් වේවා සෝපත් වේවා කියන එක හා සමානමයි එතකොට මුළු විශ්වයේ පුරාම සියලුම සත්‍යයන් අරමුණු කරමින් මෛත්‍රිය පතුරවනවා කියන්නේ මේ ධාතු කයන්නේ ධාතු පහෙන් කවරනම් කොටසකද කියලා දැන් මනමින් හිතින් බලන්නට ඕන. මා මෛත්‍රිය පතුරවන්නේ ආකාශ ධාතුවටද මේ සත්‍යයන් තුළ පවතින. එහෙම නැත්නම් මා මෛත්‍රිය පතුරවන්නේ මුලකටද එහෙම නැත්නම් මේ සත්‍යයන් තුළ පවතින වූ වායු ධාතුවද මා මෛත්‍රිය පතුරවන්නේ එහෙම නැත්නම් මේ ආපෝගතේ වතුර ගැටේ ද්‍රමයිස්ත්‍ය පතරවන්නේ. එහෙම නැත්නම් මේ කියපු පඨවි ගතියටද මෛත්‍රිය පතරවන්නේ. මේ පඨවි ආපෝ සීතෝ වායෝ ආකාශ කියන ධාතු වල කිසිම වෙනසක් මට දක්නට ලැබෙනවද? ලෝකේ යම් තාක් සත්‍යයන් තියෙනම් මේ සියලුම සත්‍යෝ ඒ සියලුම සත්‍යන්ගේ රූප තියෙනම් ඒ රූප කොට මේ ධාතු පහට වැටෙනවා මේ ධාතු පහට අනුකූලව සම වෙනවා. දැන් මුළු විශ්වයම පවත්නා වූ සියලුම සත්ත්වන්ගේ රූපස්කන්ධ සමත්‍යයෙන් දකින්නට පුළුවන් වන්නට ඕන. සමාගයේ මෙන්ම බාහිර ලෝකයක්. එතකොට අපේ මෛත්‍රී පතුරවන්නේ මේ ධාතු කොටස් පහට නෙවෙයි මේ දහස කොටස් පහට තියෙන සත්‍යය කියලා මෛත්‍රී පැතුරුවට අපි අපේ තුල තිබුණේ මුලාවක්. අපි කලේ මුලාවන ධර්මයක් ඇති කර ගැනීම. මේ මුලාව දැන් අවබෝධ විය යුතුයි. දැන් අපි බලන්නේ විඥාන ස්කන්ධයට. දහස පහ විඥාන විඥාන කායයන් එකනේ. ධාතු, රෝයන් වික්ඛු පුරුෂෝ මේ ධාතු හයක් මේ මනුෂ්‍ය සත්‍ය කියන්නේ. ඒකෙන් පහක් මේ අපි දෙන්කලේ පහේම සත්‍යයක් අපිට දැන් දකින්නට නැති බව පෙනෙන්නට ඕන. දැනගන්නේ විඥාන ධාතුව. විඥාන ධාතුව කියන්නේ මෙතන අර වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරටමයි. එකකට නෙවෙයි විඥාන ස්කන්ධයට පමණක් නෙවෙයි මෙහිදී විඥාන ධාතුව කියලා කතා කරන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන හතරටමයි. දැන් අපි බලමු අපි මෛත්‍රී පතුරන්නේ සංඥාවටද කියලා. දැන් මම මෙතන දකින රූපයක් දකිනවා. අපි උදාහරණයක් හිතමු මගේ යටේ තියෙන මේ ලේන්සුව දැක්කා කියලා. ලේන්සුව දැක්නකොට ලේන්සුව කියලා සංඥාවක් මට ආවා. මෙතන ඉන්න කාන්තාවක් මේක දකිනවා ලේන්සුව කියන සංඥාවක් පිට කරගන්නවා. තවත් තුන්සියෙකුත් මේක දකිනවා ලේන්සෝ කියන සංඥාවක් ඇති කරගන්නවා. මගේ ඒ ලේන්සෝ කියා ඇති කරගත් සංඥාවත් අනිත් අය ඇති කරගත් සංඥාවත් අතර කිසිම වෙනසක් තියෙනවද? කිසිම වෙනසක් නැහැ. යම් කිසි දෙවියෙක් මේක දැකලා ලේන්සෝ කියන සංඥාවක් ඇති කරගත්තා නම් බ්‍රහ්මයේ කරේ කවර සත්‍යයේ කරේ සංඥාව ඇති කරගත්තා නම් සංඥාව වශයෙන් සමයි. කිසිම වෙනසක් නැහැ. අපි හිතන්නේ දැන් අතට දුන්නු ටිකක් හරි සීනි ටිකක් දැක්කයි කියලා. මම සීනි ටිකක් දැක්කා මට දැනෙන රස සීනි රස නම් මේ ගැහණු කෙනෙක් දැක්කට පස්සේ ඒක තිස්ස රසක් වන්නේ නැහැ. සීනි කෙනෙක් දැක්කයි කියලා ඒක වෙන රසක් බවට පත්වන්නේ නැහැ. ත්‍රිසංසතයකට දුන්නයි කියලා ඒක වෙනස් රසක් භාවයට පත්වන්නේ නැහැ. ඒ ආකාශයෙන් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්න ස්වરૂපය ආගිස් තමයි. අපි වේදනාවල් හඳුනා ගන්නවා. මේක දුකක්ය, මේක සැපක්ය, මේක මඳහත් වේදනාවක් කියලා. මා ඒකේ හඳුනා ගැනීමත් මේ පින්වත් අය හඳුනා ගැනීමත් බාහිර සත්වෝ එනසින් හඳුනා ගැනීමත් හඳුනා ගැනීම වශයෙන් එක සමානයි. තිරසත් සත්වෝ හඳුනා ගන්නා නොඑක දේවල්. ඉව කියන්නේ බොහෝ වෙලාවට හඳුනා ගැනීමට මේ සියලුම හඳුනා ගැනීම, රූප හඳුනා ගැනීම, ශබ්ද හඳුනා ගැනීම, ගඳවල්, රසවල්, කයට දැනෙන දේවල්, හිතට දැනෙන අරමුණු මේ ආදී දේවල් හඳුනා ගැනීම වශයෙන් බලනකොට සියල්ලම සමයි. අපේ සියලුම සත්‍යෝ සෝපත්ත්වා සෝපත්ත්වා කියලා මෛත්‍රී පතුරවනකොට අපි හිතමුකෝ අපේ ඒ කියන පුද්ගලයාගේ මේ රූප හඳුනා ගැනීම සුවපත් වේවා. ශබ්ද හඳුනා ගැනීම සුවපත් වේවා. රස හඳුනා ගැනීම, පොට්ටබ්බ හඳුනා ගැනීම ධර්ම හඳුනා ගැනීම සුවපත් වේවා සුවපත් වේවා කියලා හිතුවොත් ඒක සාර්ථක දෙයක්ද? ඒක වැඩක් ඇති දෙයක්ද? මගේ සංඥාවෙන් මගේ මගේ සංඥාව වගේම තිරසංගත සත්‍යයන්ගේ දිව්‍යවරුන්ගේ භක්මාදී අනිකුත් සත්ව කොටස් වල සංඥාව සමයි එකලෙසින්ම හඳුනා ගැනීමක් ඇති වෙනවා. මේ සංඥාව ඇති වෙනවා ඇති වෙච්ච ගමන් නැති වී යනවා අනිත්‍යයට යන ධර්ම. මේ සංඥාව සුවපත් වේවා කියලා අපි සුවපත්මයි මෛත්‍රියට පතුරවනකොටම අර අපි මෛත්‍රියට පතුරවලා ඉවරෙන් හිතත් ඉස්සෙල්ලා ඒ සංඥාවත් නිරුද්ධ වෙලා යනවා. මොකකටද අපි මෛත්‍රිය පතුරවන්නේ මේක හොඳට අවබෝධ කරන්නේ දැන් ගැඹුරු කාරණාවලට බහින් යන්නේ දැන් ඉස්සෙල්ලා අපි කතා කළේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ධාතු අතරට මෛත්‍රිය පතුරවනකොට ඒ සත්‍යයක් දක්නට නොලැබෙන බව දැන් අපි මේ කතා කළේ මේ ඉතුරු විඥානස්කන්ධයේ තියෙන සංඥාස්කන්ධයේ මෛත්‍රිය පතුරවන්නට අපට බැරි බව ඒක නිර්ක්ෂක ක්‍රියාවක් බව. කලින් කියපු ධාතු කොටස් 6ම ආකාශ ධාතු වල අනිත් ධාතු කොටස් 4 පහන 4ම මේ මහා ඇතිවිල වහම නැති වෙන ධර්ම අප අර සංඥාව වගේමයි අපේ පීඩය හැටියට තේන්නේ දැන් මේ මොහොතේ පවතින පටවි ධාතුව ඊළඟ මොහොත වෙනකොට නැහැ ආපෝ දහසවත් එහෙමයි තේජෝ දහසවත් එහෙමයි වායෝ දහසවත් එහෙමයි වෙනස් ස්වરૂපයකට අනිත්‍ය තත්වයකට පත් වෙනවා. අපි දැන් සත්‍ය කොටස් අරගෙන සියලුම සත්‍ය සුපත්ත්‍යාගෙන මෛත්‍රී පදරණකට අපි මෛත්‍රී පැතිරලා දහස කොටස් අතනට නම් පඨවි ආපෝ තේජෝ වායුට නම් අපි මෛත්‍රීසිත පතුරලා ඉවර වෙනකොටම ඒ මෛත්‍රීකට ලක් වෙච්ච දහස කොටස් එතනම නිරුද්ධ වෙලා කොමකටද මෛත්‍රී පතුරවන්නේ මෛත්‍රී පතුරවන්න කුමක් ඉතුරු වෙනවද? මේ හිස් බව දැනෙන්නට ඕන මේ අපේ තියෙන නිර්පේක ස්වરૂපය මේ ශූන්‍ය දර්ශනයේ දෙහිත යොමු කිරීමට අපි මේ ගමන කටයුතු කරන්නේ. එතකොට ධාතු වශයෙන් බැලුවත් ලෝක සත්‍ය සමයි සංඥා වශයෙන් බැලුවත් ලෝක සත්‍ය සමයි කිසිම වෙනසක් දක්නට නැහැ. සමාගයේ සංඥාව මෙන්න බාහිර ලෝක සත්‍යයේ සංඥාවත් එක හා සමාන දෙමි. එතකොට මේ සංඥාව ඇති වෙනවා, පවතිනවා, මොහොතකින්ම නැති වී යනවා. මේ සංඥාවට අපි මෛත්‍රී පතුරවන කියන එක විහිළුවක්. මෛත්‍රියේ සත්‍යෝ සෝපත්ත්වා කියලා සියලු සත්‍යෝ කියන්නේ අපේ සිත තුළම තියෙන සංඥාවක්. ඒකත් ඇතිවෙච්ච ගමන්ම නැති වෙන අර මුළු දේශේම තමන්ගේ සංඥාවත් එක්ක ඔක්කොම සංඥා ස්කන්ධ කඩාගෙන හැලෙන හැටි දැන් පෙනෙනවා නම් බොහෝමත්ම හොඳයි. හැම සංඥාවක්ම ගිලිහි ගිලිහි කැලි කැලි ඇදහැලෙනවා. නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි සේවෙවි සේවෙවි යනවා. සංඥාව ගැන දැන් කතා කළා ඇති අපි බලමු විඥානස්කන්ධය ගැන. මය ශබ්ද ඇහෙනකොට මේ පින්වත් අයට ශබ්ද දැනගන්න සිතක් පහළ වෙනවා. ගැහෙන අයට මගෙන් තමයි පිරිමයාටත් ඒක වෙනසක් නෑ. ගඟසුවඳ දැනගන්න සිත් පහළ වෙනවා නාසය තුළින්. ඒකේ ගැහැණු කිරිමි බෙහෙදයක් සත්පුද්ගල බෙහෙදයක් නෑ. රස දැනෙනකොට දිවට ඒකත් අපේ දැනෙනවා. ජීවා විඥානය කියලා පොත්වල කියන්නේ. ඇහැට රූප දැනෙනකම ඒක අපි හඳුනා ගන්න සිත් පහළ වෙනවා. කයට පොත්තක් ගැන වැටුනහම යම් දෙයක් ස්පර්ශ වුනහම ඒක අපි හඳුනා ගන්නවා. ඒක ගැන සිතක් පහළ වෙනවා. මනසිනුත් මේ දේවල් අරමුණු වෙනකොට මනසට ඒකත් අපි හඳුනා ගන්නවා. මේවට තමයි විඥාන කියන්නේ. මේ සිතුවිලි ඇති වෙන ඇති වෙන එක. මේ විඥානය සෑම සත්‍යයක් තුළම එක ලෙස ක්‍රියාත්මක වෙන බව දැන් තේින්නට ඕන. මගේ කනේ ශබ්දයේ වැඩිලා සෝත විඥානය ඇතුණේ යම්සේද එලෙසින්ම ත්‍රිසං සත්‍යයේ කනේ ශබ්දයේ වැඩනට පසුව සෝත විඥානයක් ඇති වෙනවා ශබ්දය දැනගන්නා සිතක්. කන තියෙනවනේ ඒ වගේම තමයි අනිත් ඉන්ද්‍රයන්ට. මේවායේ කිසිම ભેදයක් නැහැ. මේ විඥානස්කන්ධය ඇතිවෙච්ච ඥාසිත ඇතිවුණු ගමන්ම දිලිහි යනවා. මා මේ වචන පිට කරන ගමන්ම ජීවිත වෙනවා. ඒව කණේ වැඩිච්ච ගමන් දැනගන්න සිතත් එතනම කඩාගෙන හැලෙනවා. එතකොට අපේ මෙන්න ඔක්කොම අපේ විඥානස්කන්ධය තුල මෙලෙසින් අනිත්‍යයට යන බව විඥානස්කන්ධයේ අනිත්‍යයට යන බව අපි දකින්නට ඕන. ඒ වගේම මේ විඥානස්කන්ධය තුල සත්‍යය කියලා ගන්නට මොනවද ඉතුරු වෙන බෑ තියෙන්නේ කියන එකත් අපි දකින්නට ඕනේ. ඒකෝන්ට අනුකූලව මේ විඥාන නැති වෙනවා හේතුන් නැති වෙනකොට මේ විඥාන නැති වෙනවා අපි සියලු සත්‍ය සූපත් වේවා සූපත් වෙත්වා සූපත් වෙත්වා කියන මෛත්‍රියේ පතනකොට මේ සත්‍යයන් දක්නා සද්ධාන චිත්සූපත් වේවා ගඳසුවඳ දැනෙන චිත්සූපත් වේවා රස දැනෙන චිත්සූපත් වේවා කියලා අපි මේ මෛත්‍රී පතරවන්නේ මේ බලන්න යන්නේ සත්‍ය පුත්‍ර සංඥාව තුන විසුණු කරන්නට ආත්ම සංඥාව කඩා හරින්නට මෛත්‍රී භාවනාව තුළින් විදර්ශනා අසින් දකිමි. ඒක නිසා මේවා ක්‍රියාත්මක කරගන්න ඕන. හරියට ක්‍රියාත්මක කළොත් දකින්නට පුළුවන් අප කියන්නේ කුමක්ද කියලා. එතෙන් මේ විඥානස්කන්ධ වශයෙන් බලපුවාම සකල ලෝකවාසී සත්‍යයන්ගේම විඥානස්කන්ධේ තමාගේ සහිතම එක සමානයි කියලා සමතත්වයට විශ්ව සංකාරයකට දැන්පත් කරන්නට ඕන අපේ සිත. මේ විශ්ව සමතාවයේ ඉඳගෙනයි අපි මේ විඥානස්කන්ධය සෝපත් වේවා කියලා මෛත්‍රිය පතුරවන්නේ. අපි සෝපත් වේවා සෝපත් වේවා කියලා හිතක් පහළ වෙනකොට ඒකත් විඥානයක් ඇති වී නැති වී යාම. සත්‍යංගේ විඥාන දෙස බලලා අපි මෛත්‍රිය පතුරවනවා නම් ඒකත් ඇතිලා නැතිලා යනවා. මෛත්‍රිය පතුරවන්නේ කවුද? මෛත්‍රියට බඳුන් වන්නේ කවුද? මොකක්ද නිරන්තරයෙන් පවතින්නේ? කුමකටද මෛත්‍රිය පැතිරෙන්නේ? එතකොට සමාගයේ විඥානයත් නිරුද්ධ වුණා අන්නයගේ විඥානත් නිරුද්ධ වෙනවා මේ මොහොතේ තිබුණු විඥානය ඊළඟ මොහොත වෙනකොට නෑ කවර සත්‍යයකට මෛත්‍රී පතුරවන්නට පුළුවන් දාපට මේ සත්‍යය අවබෝධ වන්න ඕන දැන් අපි බලන්නේ සංස්කාර සංදේශ මේ ඉස්සෙකින් කියන දැන් කයක් ගත වෙච්ච නිසා අවකාශය බාහකයක්වත් ඇයි මේ දේශනේ හිම කරන්න දැන් හිම කරන්න පස්සේ කතා කරමු විනාඩි 5කින් විතර තව ඉවර කරන්න. දැන් සංස්කාර ස්කන්ධයේ බහින්නේ අපේ කිසිම තුළ කුසල තියෙන අකුසල තියෙන ලෝභය තියෙන දෝෂය තියෙන මෛත්‍රිය තියෙන කරුණාව තියෙන ප්‍රඥාව තියෙන. හිතේ නොයේ සිතුවිලි තියෙන. හිතන්න දැන් මගේ සිත තුළ ඇතිවෙච්ච තරහයි, ජනනීය සිත තුළ ඇතිවෙච්ච තරහයි, ඒ වගේම සත්‍යයේ සිත තුළ ඇතිවෙච්ච තරහයි අතර තරහ සිත් වශයෙන් බලනකොට වෙනසක් දක්නට පුළුවන් කියලා. මේ තරහ සිත් වගේම තමයි කුසල, ඒ වගේමයි අකුසල නිසා පිටි කරන දේශනය. එම නිසා මේ සංස්කාර ස්කන්ධයෙන් නිවලෝම ලෝකයේ යම් පාස්සත්වෝ සිටිනම් ඒ සංස්කාර ස්කන්ධය වශයෙන් බලනකොට සමයි සමතත්වයට පත් කරන්නට අපිට පුළුවන් වෙන්න ඕනේ. මොකද මේ වෙනසක් අපට දකින්නේ නැහැ සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් බලනකොට අපි සීල සත්‍ය සූපත්ත්වා කියලා මෛත්‍රිය පතුරවනකොට අනේ මේ සීල සත්‍යන්ගේ සත්‍තාව සූපත් වේවා ප්‍රඥාව සූපත් වේවා වීර්ය සූපත් වේවා මේ සත්‍යයන්ගේ ඊර්ෂ්‍යාව සූපත් වේවා ක්‍රෝධය සූපත් වේවා කියන දකිතන්නේ සංස්කාර ඛණ්ඩයේ තියෙන ඇති වී නැති වී යන ආකාරය අනාත්ම ස්වરૂපයක් අපිට වැටහෙන්නට ඕන. මේ සංස්කාර ස්කන්ධයෙන් තමයි අපි මුලා වුනේ බොහෝ දුරට. මේක මම කියලා මගේ කියලා ආත්ම කියලා ගැහණු කියලා පිරිමි කියලා සත්‍යයන් කියලා අපි හඳුනාගත්තා. මේ සංස්කාර ස්කන්ධයෙන් ඒක සිදු වුණා. ඒකේ තියෙන ක්‍රියාවලිය නිසා මේ සංස්කාර දැන් නැති වුණා, දැන් පැවතුණා, දැන් නැති වුණා. මේ මොහොතේ නැති වෙච්ච ගමන් හදාගෙන හැලෙනවා. අපේ සියලු සත්‍යය සෝපත් වෙත්වා සෝපත් වෙත්වා කියනකොට සත්‍ය වශයෙන් සිදුවන්නේ මේ සංස්කාර ස්කන්ධේ ගලා යන අපේ සිත් තුළින් ඒකට මොකද වෙන්නේ සියලු සත්‍යය සෝපත් වෙත්වා කියනකොට සංස්කාර ගොඩක් ඇති වුණා ඊළඟට සෝපත් සත්‍යය සෝපත් වේවා කියලා හිතනකොට අර කලින් කියපු සංස්කාර ස්කන්ධය එතනම නිරුද්ධ වුණා ඒක දිලිහි ගියා ක්ෂේමී ගියා එතකොට මෛත්‍රියේ පතරවන සත්‍යයන්ගේ සංස්කාර ස්කන්ධය එලෙසින් නැති වෙනවා ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේ මෛත්‍රිය කරන අපේ සංස්කාරත් මෙලෙසින් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කුමකට මෛත්‍රියේ පතරවන්නේද කෙසේනම් මෛත්‍රියේ පතරවන්නේද මෛත්‍රියේ පතරවන්නේ මොකක්ද තියෙන්නේ මේ தත්ය දැන් පෙනෙන්න ඕන. මේවා විස්තර කළ යුතු ධර්ම සමස් කාලය ඉදිරි කරන්නට ඕන. ඊළඟට අපි බලන්නේ වේදනා ස්කන්ධය. ඔය හොරා ඉන්න තැන තමයි දැන් පිටුවමින් මේ ලං වෙන්නේ. හොරා අල්ලන්නට යන්නේ. අපේ වේදනාව මම හිතන්නේ මට දැන් ප්‍රශ්නයක් දැනෙනකොට වේදනාවක් දැනෙනවා. ගැහෙන කෙනෙකුට ප්‍රශ්නයක් දැනෙනකොට වේදනාවක් දැනෙනවා. සිරසංසප්තේකට දෝපියංකප්තයට එලෙසින් මේ වේදනාව දැනෙනවා. මේ වේදනාව මට ඇතිවෙන දුක් වේදනාවයි සිරසංසප්තේකට ඇතිවෙන දුක් වේදනාවයි වෙනස් සත්‍යයකට ඇතිවෙන දුක් වේදනාවයි අතර වෙනසක් තියෙනවා. හිතන්නේ මම මේ කවුරු කවුරු හරි අරගෙන මිල් කරනවා කියලා වේදන ඒ විදිහට තවත් කෙනෙක් මේක කරනවා. හැමෝගෙම වේදනාව එකසේම ඇති පැවති නැති වෙන ධර්ම සම්මතත්වයට පත් කරන්න ඕනේ. හිතන්න මාතෘ මඳහත් වේදනාවක් දැන් තියෙනවා. මේ අයගේ පිටුලක් මඳහත් වේදනාවක් තියෙනවා. තිරිසන් සතෙකුගේ වෙනස් සත්‍යයකට මඳහත් වේදනාවක් තියෙනවා. මේ වේදනාව වේදනාව වශයෙන් උපේක්ෂා වේදනාව වශයෙන් සමයි. කියන්න හිතන්න දැන් මට සතුට වේදනාවක් දැනෙනවා. අපි හිතමු ඔක්කොම මේ ලෞකික ලෝකේ ඉන්න අය එකම සින්දුවක් අහන හැමෝම මේ කරන සතුටුයි හැමෝටම සතුට වේදනාවක් දැනෙනවා. ඉතින් මේ පිළිමේ අය ආරමණය වෙනසක් නෙවෙයි. අපේ මට පහළ වන සුඛ වේදනාවේම සියලුම සත්යන් පහළ වන සුඛ වේදනාවක් තමයි. තමා මෛත්‍රී ධ්‍යානයකට සම්බන්ධ මේ මෛත්‍රී ධ්‍යානයේදී පළවෙනි දෙවෙනි තුන්වන අවස්ථාවල ඇති සුඛය, ප්‍රීතිය, ඒ ආසකාරක වේදනාව ලෝකේ යකාසත් එක්ක ඇති කරගත්තත් එලෙසින්ම සම වෙනවා. මේක ධ්‍යාන මට්ටමේ සිටින කෙනෙකුයි කළ යුත්තේ. අපි මේ සියලු සත්‍ය සුවපත් වෙත්තා සුවපත් වෙත්තා කියන එකෙන් අදහස් පතුරවන්නේ කුමක් සඳහාද? ඔවුන්ගේ සිතේ තියෙන සුඛ වේදනාව වැඩි වේවා කියන එකටයි. එතෙන්දයි මේ ආ. එතකොට සත්‍ය සියලු සත්‍යෝන් සුවපත් වෙත්තා සුවපත් වෙත්තා සුවපත් වෙත්තා කියලා අපි මෙතෙක් කතා කළාට මෙතෙක් සිටුවට රූපස්කන්ධයට අපි මෛත්‍රියට ඇතුලේ නැති බව රූපස්කන්ධය තුළ සියලු සත්‍යෝ කියලා ගන්නට කිසිම සත්‍යයක් නැති බව අවබෝධ වෙන්න ඕනේ. ඒකකින් සංඥාව සංඛාර විඥාන කියන නාමස්කන්ධ ත්‍රයය දැන. අපි මෛත්‍රිය පැතුවට ඒ කිසිම තැනක මෛත්‍රියක් පතුරවන්නට බෑ. ඒ කිසිම ස්කන්ධයක සත්‍යයක් නැති බවක් තවත් අත්දින් දකින්න ඕන. අපි මේ දුකින් මිදෙත්වා සුවපත්ත්වා ආදී වශයෙන් මෛත්‍රී සිත් පතුරවනකොට අපේ අරමුණට ගැනෙන්නේ වේදනා ස්කන්ධයේ සත්‍යයන්ගේ මේ වේදනා ස්කන්ධය මුළු ලෝකයේම සියලුම සත්‍යයන්ගේ වේදනා වශයෙන් සමතත්වයෙන් දකින්නට ඕනේ. විස්ස සමතාවයක් දැන් विद्यमान වන්නට ඕනේ සිත තුළ. මෙන්න මේ වේදනාව අපි සියලු සත්‍ය සූපත්ත්‍යා සූපත්ත්‍යා කියනකොට සුඛ වේදනාවක් දැන් ඇති වුණා කියලා හිතන්න. ඒ සිත නැති වී ගිය ගමන් අර වේදනාවක් එතනම කඩාගෙන හැදෙනවා. සිත සමග ඇති වෙන වේදනාව සිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ විය යුතුමයි. එකට ඇතිවෙච්ච ධර්ම එකතන නැති වෙනවා. මගේ වේදනාව නිරුද්ධ වෙනවා වගේම තමයි නැති වී යනවා වගේ තමයි ලෝකයේ සියලුම සත්‍යංගයේ වේදනාවක් තිබීම. අපි කොතෙක් මේ වේදනාව සත්‍යයක් කියලා හිතුවත් මේ විශ්වයේ තියෙන සියලුම සත්‍යංගයේ නාමස්කන්ධය හෝ රූපස්කන්ධය තුල කිසිම සත්‍යයක් අපට දක්නට ලැබෙන්නේ නැහැ. මේ වේදනාස්කන්ධයේ සත්‍යයක් දක්නට ලැබෙනවා. වේදනාව කියන්නේ මොකද්ද? හිතට දැනෙන යම්කිසි විඳීමක්. ඒ විඳීම හේතුන් නිසා හටගන්නවා. අපේ කැමැත්තට අනුකූලව නෙවෙයි. හේතුන් නිරුද්ධ වෙනකොට වේදනාව කඩාගෙන හැලෙනවා, නිරුද්ධ වෙනවා. සමාගයේ සිටේ බාහිරයේ ලෝකයේ සිටේ. එතකොට මේ වේදනාව සත්‍ය කියලා ගන්නට ඇති දෙයක්ද එහෙම නැත්නම් හේතුන්ගෙන් ඇති වී හේතුන් නිසාම නැති වී යන නාම මාත්‍රයක් පමණක්ද? දැන් කල්පනා කරන්න මේ ආයත වේදනාවක් ඇති වුණා සුඛ වේදනාව මේක තමයි මගේ ආත්මය මේක තමයි සත්‍යය මේක තමයි සුද්ධලිය කියලා. තව විනාඩි දෙකකින් ඔන්න ඔය වේදනාව කඩාගෙන නිරුද්ධ වී යනවා. එතකොට කලින් තිබුණු වේදනාව සමානයි. තමාගේ ආත්මය නම් සත්‍යයක් නම් ගැණියෙක් නම් මිනිහෙක් නම් පුද්ගලයෙක් නම් මේ වේදනාව මෙලෙසින් නිරුද්ධ වී යනකොටම අර සත්‍යයට මොකද වෙන්නේ? ඉත්‍ත්‍යයට පුද්ගලයාට පුරුෂයාට මොකද වෙන්නේ? මොකද වේදනාව සත්‍යයක් නම් ආත්මයක් නම් වේදනාව නැති වෙනකොටම ඒ සත්‍යයත් ඒ ආත්මයත් නැතිවන්නට ඕනේ. කීයක තේරෙන්නත් නම් ගන්නවා. වේදනාව දැන් ආත්මය කියලා හිතන්න, සත්‍යය කියලා හිතන්න. මේ වේදනාවයි මෛත්‍රී පතරයි සත්‍යය කියලා. මේ වේදනාව තමයි ආත්මය. මේ වේදනාව ආත්මය නම් වේදනාව නැති වෙනකොට ආත්මය නැති කියන්නේ. තවත් තේරෙන්නේ නැත්නම් හිතන වේදනාව විතරයි කියන්නේ කියලා දැන් රූපස්කන්ධත් අයින් කරන්න සංඥාවත් සංස්කාරය විඥාන කියන අනිත් නාමස්කන්ධ ප්‍රේමත් අයින් කරන්න දැන් තියෙන බුදු වේදනාස්කන්ධය පමණයි මේකම බොහෝ දුරට කරන්න පුළුවන් ධ්‍යාන සිත්තියෙන් කෙනෙකුට නම්. දැන් මේ වේදනාව තමයි ආත්මයේ වේදනාව තමයි සත්‍ය වේදනාව තමයි මම. මෙන්න මොකක්වත් ධර්ම ලෝකේ නැහැ. දැන් මේ වේදනාව නැති කියනකොට මගේ ආත්මයත් මගේ බවත් පුද්ගල ස්වરૂපයත් සංඥාව විලිහි ගන්නට ඕන. මෙන්න මේ සත්‍යය මුළු විශ්වය පුරාම තියෙන සත්‍යයන්ගේ වේදනාව කෙරේ පතුරවලා වේදනාවේ අනිත්‍යයෙන් වේදනා නිරෝධයේ දකිනකොට අපි අර්ථ සම්පූර්ණ ශූන්‍යත්වයක් අත්දකිනා ඒ වෙලාවේ. මෙන්න මේ ශූන්‍යත්වය තුළ සත්‍යයක් දක්නට නැහැ ගැහණියෙක් මිනිහෙක් දක්නට නැහැ මෛත්‍රී කරන කෙනෙක් නැහැ මෛත්‍රියට ලක්වන කෙනෙක් නැහැ මෙන්න මේ ශූන්‍යත්වයට පත් වුණාට පසුව එයින් එහාට ඒ ශූන්‍යතාවයේ ඉක්මහාය ලැබෙන නිර්වාණය සාක්ෂාත් කරන්නට අප අර ඊයේ කටේ පරිදි කටයුතු කරන්නට ඕන. දැන් අද ඒවා විස්තර කරන්නට යන්නේ නැහැ. මේ ඇට මේ ධර්මයේ තේරුණාද මා දන්නේ නැහැ. උසස් මාර්ගඵල ප්‍රතිලාභ කරන අය විසින් විශේෂයෙන්ම කාමරාග ප්‍රතිගාණසී නැති කිරීම උත්සාහ කරන අය විසින් මෛත්‍රී පූර්ව කුටි වශයෙන් මෛත්‍රී භාවනාව කරන විට මේ සත්පුද්ද සංඥාව දිලිහි යන ආකාරයෙන් මෛත්‍රිය පතුරවන්නට ඕන අද දවසේ යයි ඊට කටයුතු කරන්න. හොඳයි මේ දේශනාව මෙතනින් නිම කරන්න අර මා කලින් කියාසේ මෙත්තා ජේතෝ විමුක්තිය අපට නිර්වාණ සාක්ෂාත් කරන්න පුළුවන් බුදු වදනට අනුකූලව ධ්‍යානසිතක් ඇතුවත් පුළුවන් නැතුවත් පුළුවන් මා මේ විදිහට කීප විදිහට කටයුතු කළා නම් මා ඒක නිසා මේ පින්වත්යට ආශිර්වාද කරනවා ආශිස්සනය කරනවා මෛත්‍රී භාවනාවෙන් ඔක්කවර භාවනාවකින් මේ සතිය තුළදී මේ භූමිය තුළදී මේ ඇයට නිර්වාණ සාක්ෂාත් කරගන්නට වාසනාව ශක්තිය උදා වේවා කියලා. හොඳයි දේශනාව මෙතන නිම කරන්නම්